ධර්ම සාකච්ඡාව. මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ලක්ෂණං රූපං රුක්ඛන ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි. සීතෝස්නාදීන් වෙනස් වෙන්නේ රූපයයි. ඒ ගැන ඉතින් දිගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගන්න. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදුරු උපාදා රූපං ඉදං උච්චති රූපං මහා භූත රූප සතරක් උපාදාරූප 24ක් මේකයි රූපය කියන්නේ. ලෝකේ යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 24ට අයිති. මහා භූත හතර කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට මහා භූත කියන්නේ මහාන්ත පාප භාවයෙන් මහා භූතා මහත්යේ පහළ වෙනවා. දැන් පොළොව මහත්යේ පහළ වෙනවානේ. ජලය, සාගරය මහත්යේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුව විශාල ගින්නක් මහත්යේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තයේ පහළ වෙන සුළඟ විශාල සුළං වේගයක්. ඒවා මහත්යේ පහළ වෙන බැවින්ද මහා භූත කියනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතරේ ඒ වගේම මහා භූත සමාසිවා මහා භූත කියන අමනුෂ්‍යයන්ද අමනුෂ්‍යයන්ද දැන් ඔය මිනිසුන්ට ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ ඇතුළතද පිටද කියලා හොයන්න බෑ ඒ වගේම මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නෑ එකක එකක් ගිලගෙන තියෙන්නේ පඨවි ඇතුලේ ආපෝ තියෙන ආපෝ ඇතුලේ තේජෝ තියෙන තේජෝ ඇතුලේ වායෝ තියෙන හතර දෙනා ඔනෝන් ගෙලගෙන ඉන්න. ඇතුළත පිටත කියන්න බෑ ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා යක්ෂණියන්. යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්සර දැනුත් ඇති. අපි දන්නේ නැහැ මොන ගිහිලා නැහැ නේ අපට. කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්ධර්ව නගර කියලා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, කෙලි, සෙල්ලම්, කෑම බීම කියන මහා සම්පත් ඇති නගරවල මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඕවට ගොඩුනන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා තවස් වෙනවා ලෝක දහස්. රවස්ස හොඟ වාසනීයට ගන්න. ලක්ෂණ ලක්ෂණ ඉතින් රූපම ආපාන ස්ත්‍රී රූප පුරුෂ රූප කුමර කුමරියන් මම ආපාලා එහෙම පිටින්ම ගෙල ගන්නවා. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියනවා. වංචකක්ක අභූතේන මහා භූත. නැති දෙයකින් රවස් වෙනවා. නැති දෙයකින් රවස් වෙනවා කියන්නේ පඨවි කර්කස ලක්ෂණයක්. ඔහුගේ කර්කස ලක්ෂණයව හංග ගන්නවා. ආපෝ වැగిරණ ලක්ෂණේ තේජෝ සීතෝසුන් ලක්ෂණේ වායෝ සැලෙන පෙම්බෙන ලක්ෂණේ ඒව ස්වરૂපයේ හංගගෙන බොහෝම ලක්ෂණ රූපම වාපාන ඒ මවාපානයක අභූතේන වංචේති නැති දෙයක් වංචා කරනවා මේක අභ්‍යන්තරේ බහැලා බැලුවම කො මොනවාක්වත් සුබ දෙයක් නැහැ ඔක්කොම රැවටිලා ඒ රැවටිලා ඇති කරේ මේ මහා භූත හතර දෙනා වංචා නැති දෙයකින් වංචා කරන බැවින් මහා භූත කියලා. අනික තමයි මහා විකාරකෝ මහා භූතා. මහා විකාරකෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමි කම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශෙදි ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා. දින විලාස වෙනවා. ඔක්කොම මහා විකාරයට පත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනවට කියලා කියනවා මේ මුළු දක්ෂ කෝටි ලක්ෂයක් සැපල එහෙම පිටින්ම ගිනි අරගෙන දැවෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඒ මහා විකාරයට පත් වෙන බැවින්ද මහා භූතය. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන්න වුණොත් එහෙම මුළු ශරීරය දරදඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගය. ඒ කියන්නේ දැන් කාෂ්ඨ මුඛ කියලා සර්ප වර්ගයක් කියනවා. කාෂ්ඨ මුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ට කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පඨවි ධාතුව කුප්ත වුණාම කොහොම ශරීරය දර දඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම පූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. පූතිමුඛ කියන සර්පයේ දැසගෙන අංග ඔක්කොම කුණු වෙලා දී වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපයෙන් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතු කුපිත වුණාම තින් ශරීරයෙන් පිටින්ම ජෙඩි වන හැදිලා තින් ඕජා ගලලා මැරලා යනවා. අනික අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දැස මුළු ශරීරෙම දන්න පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උත්සන්න වුණාම ඇස් දනවා, කපුව දනවා, ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාකමුඛ කියලා සර්ප තව සර්ප කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ දැස්කොල්ලත් එහෙම මුළු සරුවාංගෙම කෑලි කෑලි කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතුව කුපිතුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙන දැන් අංශ භාගය හැදෙනවා තව තව දේවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඒ වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතරට කියනවා මහා භූත කියලා. සෝත පඨවි ධාතුව කරකස ලක්ෂණය, ආපෝ ධාතුව පබ්බරණ ලක්ෂණය, තේජෝ ධාතුව උන්හත් ලක්ෂණය, වායෝ ධාතුව විස්සම්බන ලක්ෂණයයි. උපාදාරූප කිව්වේ උපාදාරූප විස්සයි. උපාදා කියන්නේ මේ හතර දෙනා නැත්නම් ඒවා පවතින්නේ මේ හතර දෙනා මේට සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ඝාන, જીවහා, කාය කියන ප්‍රසාද රූප පහයි. වර්ණ, ගාන, වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විෂය රූප හතරයි. ඊළඟට හදේ රූපයයි, භව රූප දෙකයි, ජීවිතේන්ද්‍රේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළඟට පරිච්ඡේද රූපය කියන්නේ ආකාශ රූපය. කාය විඤ්ඤාත්යයි වචී විඤ්ඤාත්යයි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි උපචේ සංසිත ජඩතා අනිච්චතා හතරයි කියන්නේ 28. එතන 24ක් තුන උපාදා රූප. චක්ෂු ප්‍රසාදේ කියන්නේ අපි පසුගිය දවසෙත් ඒක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හතගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්ෂු ප්‍රසාදයයි. ශබ්ද ඇසීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත සෝත ප්‍රසාදේ සෝත රූපේ. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය ගහන ප්‍රසාදේ. රසෙන්දීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදේ. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ග ප්‍රසාද රූපයක් කායස්සකාදී. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපී. එනම් පාට පාට. ඒක ඉතින් නිල් පාට, කහ පාට, සුදු පාට, මද තේ පාට, ඔයගේ මහත් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය ඔය ඔක්කොම ඒකට උස්මි ටිකන් ඔක්කොම වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. ඒ වගේම කනට හමු වෙන ශබ්දය. ගන්ධ රූපේ නම් ස්ථානිෂ්ඨ නැත්නම් සුගඳ දුගඳ. රස රූපේ නම් ඒ වගේම සිත් රස, කටුක රස, අඹුව රස, පහන රස, මිහිරි රස ඔය නෝක රස වර්ග. ඊළඟට පොට්ටබ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ තුනයි. ඒවා පොට්ටම්බ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කරලා ගත්තී. <clears throat> ඊළඟට භාව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළඟට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතුන්ට ආස් මිශ්‍රය වෙන පුරුද වස්තු රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය, කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපයේ ජීවිතේන්ද්‍රයේ රූපය. ඊළඟට ආහාර රූපය සෑම රූප කලාපයකම තියෙන ඕජාස්තමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාස්තක රූපේ අටවෙනි එක ඕජා. ඒක රූප ප්‍රදුන ශක්තිය කියන එක ආහාර රූප කියන. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසෙන්. ඒක අමුතියෙන් උපදින බින්ද රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට දෙන්නේ කාණ මේ දොරටු කියන අපේ ශරීරය දැන් නාසිකා දොරටු, කන්නච්ඡිද්ද, නාසිකා ඡිද්ද, මුඛච්ඡිද්ද ආදි වශයෙන් ශරීරයන් සහ විවෘතයන් කියන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශ තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කාය සැලවීම, කාය විඤ්ඤාතියේ යම් කිසි කරුණක් වතහා ගැනීමටයි කාය විඤ්ඤාතිය ඇති කරන්නේ කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාති වචනෙන් පිටවන ශබ්ද රූපයේ අනුව කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති බොහොම සියුම් දෙයක් මේ දෙක. ලහෝතා කියන්නේ අර රූප කලාපයන්ගේ සැහැල්ලු බව. මුදිතා කියන රූප කලාපයන්ගේ මොලොක් බව. කම්මඤ්ඤතා කියන රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හට ගන්න බව. සංතති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරසා කියන්නේ හටගත් රූප කලාපයේහි පිටි අවස්ථාව. මේ අනිත්‍යතාව කියන රූප කලාපයන්ගේ බිඳින අවස්ථාව. ඒ කියන රූප ඔක්කොම උපාදා රූප 24යි මේ 4යි 28යි. ඒක කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි වෙනවා තියෙන්නේ. තනි තනියෙන් පහළ වෙන්න බෑ. ඔය 27ේම 28ේම තියෙන සුද්ධාශික කියලා කොටසක්. ඒවා අවිනිභෝගයි වෙන් කරන්න බෑ. ඒ අට හැමදාම <clears throat> එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. ඒවසේ අවිනිභෝග රූප අට එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දසක කිව්වහම අවිනිභෝග රූප අටයි චක්කු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දසක කමිටියක්. ශෝත දශකයේ තේමයි සුද්දාස්සකාටයි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්දාස්සකාටයි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා ජීවහා දශකයේ සුද්දාස්සකාටයි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්දාස්සකාටයි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළඟට <clears throat> ඉච්ඡේන්ද්‍රිය සුද්දාස්සකාටයි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි. පුරුෂේන්ද්‍රිය සුද්ධාස්තක ආශායි ජීවිතේන්ද්‍රයයි පුරුෂේ භාව රූපයයි. හදේ වස්තුරු හදේ වස්තුරූප දසකේ හදේ දසකේ නැත්නම් වස්තු දසකේ සුද්ධාස්තක ආශා ජීවිතේන්ද්‍රයයි හදේ වස්තුරූපයයි. මේ ඔච්චරයි දසක කලාප තියෙන්නේ. ඒතකොට දසක කලාප හැර තව තියෙනවා නවක කලාපයක් ඒ කියන්නේ ජඨරාග්නේ තියෙනවා අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නේ තියෙනවා සුද්දාස්සකට ජීවිතේ විතරයි. ඒකේ මේ ප්‍රසාද රූප නැහැ. තවත් තියෙනවා දැන් සංකාප තේජෝ. සංකාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නවා මේකට කියනවා සංකාප තේජෝ. ඒකටත් කියන ජීවිතයේ ඉඳලා නවක. කියන්නේ සුද්දාස්සකට ජීවිතේ ඉඳලා කියලා කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ ඇඟේ 10 ඇති කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධාන තේජෝ. ඒකේ ජීවිතේන්ද්‍ර රූපයේ තියෙනවා ජීවිත නව රූපේ සුද්ධාසගත ජීවිතේන්ද්‍රයයි ඊළඟට ජීර්ණ තේජෝ අපේ ශරීරයේ වයස්ගත කරනවානේ ඉසකේ සිදීන් දත් සැලින් ආදී වයස්ගත කරන තේජෝ ධාතුව ඒකේ තියෙනවා ජීවිත නාක රූප කලාපේ කර්මජ ඊළඟට උද්ධංගම වාසා ඒකේ තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නාවක අදෝගමා වාස කුච්චිසයා වාස කොට්ටසයා වාස අංගමංගානුසාරී වාස වාස කොටාස පහකම තියෙනවා කර්මජ ජීවිතනාස රූප කලාපයක් එතකොට කොහොම සියල්ල එක්කාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් මේ 9ක් තියෙනවා චක්කු දසක සෝත දසක ගාන දසක ජීවා දසක පාය දසක සිත්ති භව දසක පුරුෂ භව දසක වස්තු දසක එතන 8යි ජීවිත ඉදිරි 9 කියන්නේ එතකොට මේ කොහොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශරීරයේ තියෙන පිත්තජ රූප කලාප අටක්. ඒ මොනවාද? සුද්ධාසකයේ. තනිකර සුද්ධාසකය පිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළේ සුද්ධාසක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට ශබ්ද නාවක. සිත නිසා ශබ්දයකුත් ඇති වෙනවා. එතකොට මේ සුද්ධාස්තකයයි සද්දයක් එක සද්දනාක රූපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දසක. එතකොට සමහර විට මේ වාචී විඤ්ඤාති දසක වාචී විඤ්ඤාති දසක සුද්ධාස්තකයයි ශබ්ද රූපයයි වාචී විඤ්ඤාතියයි දසකයක් ඇති වෙනවා. ඊළඟ ලහුතා දේකා දසක සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්ධාස්තකයයි ලහෝතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11 කුත් පහළ වෙනවා. ඒ වගේම ලහෝතා මුදුතා කම්මඤ්ඤතා ඊළඟට කාය විඤ්ඤාති ලහෝතාරි ද්වාදසක කාය විඤ්ඤාතියයි ලහෝතා මුදුතා කම්මඤ්ඤතා හතරයි සුද්ධාස්තකයි 12 කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාති සද්ද ලහෝතාදි තේරසක ඒ කියන්නේ සුද්ධාස්සකයයි, වචී විඤ්ඤාත්යයි, සද්දේයයි, ගෞතා මුදුකා සම්මාඤ්ඤතා ඔය 13ක් තියෙන ඒ කලාපයක. කොහොම සිතේ කලාපතන හයක් කියවුණානේ. හයයි නේද කියවුණේ. ඊළඟට උතුජ කලාප හතරක් තියෙනවා. උතු කියන්නේ තේජෝ දහතියෙන්. තේජෝ දහතියෙන් හට ගන්න සුද්ධාස්සකයක් තියෙනවා. තනිකර රූපාට පමණක් සුද්ධාස්සකයේ. ඊළඟට සුද්ධාස්තකයයි ශබ්ද නවකයයි. ශබ්ද නවකයක් ඇතිවෙනවා තේජෝ ධාතුවේ. ඊළඟට ඊළඟට සුද්දාස්සකයයි ලහෝසාදී තුනත් එක සද්ද ලහෝසා මේ තේර මේ ඒකාදශකයක් තියෙනවා. උතු සමුත්‍රාන 11 රූප කලාපයක් තියෙනවා. 11 මිතියක්. සුද්දාස්තකයයි ලෞතා මුදුසා සම්මඤ්ඤතා තුන 11යි. සුද්දාස්තකයේ තහ සද්ද ලෞතාදී ද්වාදශකය කියලා තියෙනවා. සා මිතියක්. සුද්දාස්තකයයි සද්ද රූපයයි ලෞතා මුදුසා සම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප හතරක් තියෙනවා. ඊළඟට ආහාර්ය රූප කලාප දෙකක් තියෙනවා. සුද්ධාස්තකයේ තියෙනවා, ලහෝතාගේ ඒකාදසකයේ තියෙනවා. ඔය ආහාර්ය කලාප. මේ සීලොම මිති කර්මජ, චිත්තජ, ෘතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු හතර දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දකින්නේ. කලාප වශයෙන් දැකලා එක එක කලාපක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කසිනාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප කියන මිති 6ක්. ඔව් මිති 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු හතර තෝරගෙන ඒකේ රූප මිති 6 තෝරගන්නවා. රූප කලාප 6යි. හෘද වස්තුවේ කලාප 6, කාය දසක, භව දසක, වස්තු දසක කියලා 10 මිති 3යි. චිත්තජ සුද්ධාස, පුතුජ සුද්ධාස, ආහාරජ සුද්ධාසය කියලා එතන සුද්දාසල කලාප 3යි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙනකොට බලනවා. රූප 54ක් වෙන් කරලා බලනවා. එතකොට චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලය තුලත් ওই 54 ඔය වගේම තියෙන වෙන තේරෙන්නේ එතන අර වස්තු දශක වෙනකොට චක්සු දශක කියනවා. ශෝක ප්‍රසාදය අසුරු කොටස් ඔය රූප 54 තියෙනවා. එතනක් තියෙන ශෝත දශකයේ වෙනවා අර වස්තු දශකයේ වෙනකොට. විවහා ප්‍රසාදෙත් එහෙමයි. කාය ප්‍රසාදයේ අසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දශකයි භව දශකයි මිටි දෙකයි 10 ඒවා අතේ මිටි 3යි. සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ වස්තු කොටාසල ශරීරයේ චක්කු සෝත ගාන જીවහා කාය හදේ කියන වස්තු රූප හයේ රූප ටික වෙන් කර ගන්නවා. ඊළඟට ජත්‍රාග්නියට යොමු කරන ආලෝකය ඒ ජත්‍රාග්නිය කියන ජීවිත නාවක කර්මජ රූපය අවුල ගන්නවා. දැන් ඒක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා. ඊට පස්සේ තමයි උපජ රූප බලන්නේ. චිත්තජ රූප බලන්නේ. චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුත්‍රාණ සුද්ධාර්ථක රූප. ඒ වගේම චිත්ත සමුත්‍රාණ ශබ්ද නවක රූප. චිත්ත සමුත්‍රාණ වචී විඤ්ඤාති දසක රූප. චිත්ත සමුත්‍රාණ කාය විඤ්ඤාති රූප. ඔක්කොම එකක් එකක් ගන්න වෙනව බලන්න තියෙනවා. ඊළඟට උතු සමුත්‍රාණ රූප කලාප හතර බලනවා. ආහාර සමුත්‍රාණ කුල රූප කලාප හතර බලනවා. ඒවායි අර බෙදි බෙදි යන හැටිත් බලනවා. දැන් උපසමුත්තා රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ ධාතුන් තව රූප පරම්පරාවක් පොදුනා දක්වා. ආහාරජ රූපයකට වඩා උපදවනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් ඉපදෙවුවාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප පුදුනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප පුදුනවා. තේලි තේලි අතුපතර යනවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් එනකොට 81ක්. ඒ 81න් යෝගාවචරයකට බලන්ද නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මේ මහා ක්‍රියාසිත 4. 8. මහා ක්‍රියාසිත 4යි, හසිතෝත්පාදයයි 9යි, මහග්ගත ක්‍රියාසිත 9යි 18. ඔය ක්‍රියාසිත පුතු ජිනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේට ලැබෙන්නේ කහුලන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් අනිච්ච ලක්ෂණය. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහග්ගත විපාක සිත් නමය අල්ලගන්න වෙන්නේ නැහැ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මේක තමන්ගේ සංඛාණය පහළ වුණා කියලා වෙනස්කම් කරන් ලැබෙන්නේ මහාගති විපාක කියන්නේ රූපාවචර විපාක සිත් පහයි අරූපාවචර විපාක සිත් හතරයි. ඒතර ලෝකෝත්තර සිත් කොහොමද විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර මේ 81ක් හෝ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද 81න් 61යි තව හතක් අඩු වුණාම 54යි නේ 54යි නේ 54යි නේ ඒ 54 තමයි දැන් පුදුජන කෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායතික 52 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. ප්‍රතිසන්දි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වාජන සිත, චක්කු විඥාන සිත, කම්පටිච්චන සිත, සංකීර්ණ සිත, වෝත්‍රපන සිත, කාමාචර ජවන් සිත. කාමාචර ජවන් කියන ලොකම මේ කුසල ජවන්, කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. එතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වාජිනහා ජවන් සිත්. ඊළඟ සදා රමණ සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනුව බැලීම. නැත්තම් වෙන වෙනම බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන් චිත කියන්නේ කාර්මුණු දැන ගැනීම. ඊළඟට චෛතසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථාවේදී කියනවා ප්‍රතිසන්දි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක ප්‍රතිසන්දි විපාක සිත. පවංග කියන්නේ ප්‍රතිසන්දි විපාක සිත හා සමාන භව විපාක සිත. චිති කියන්නේ ඒකමයි. පංචාද්වාර වර්ජන චිත කියන්නේ යම්කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී, භවංගයෙන් සිඳී කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සයාබලි මුසාබාන චිතනවා පංචඅද්වාර වර්ජින චිත්තයක ක්‍රියාසිතක්. රූපයක් නම් රූපාරමුණ මේ දකින චක්කු විඥාන සිතේ තෙන්දී. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. පරිත් දැන ස්පර්ශයක් නම් කාවිඥාන සිත. ඔය විදිහට අර පංචද්වාරා වර්ජන සිතෙන් තීරණය විමසන රූප මේ වර්ණේ ගැන දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් තියෙන විපාක සිතක්. සම්තිරණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරනවා වගේ හිතක්. ඒවා විපාක සිතක්. වත්තපන කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තරද අකුසල පැත්තරද බෙදෙන තැන. වොත්තපනේ ක්‍රියාපිටක්. ජවන් සිත් කියලා කියන්නේ සමන් ගන්න අරමුණු කෙරෙහි විශේෂයෙන්ම විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් හතක් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. සදාරම්මන කියන්නේ ජවන් සිතෙන් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන්නේ ඉස්සර ගන්නා වූ විපාක සිද්ද එකක් සදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාර වර්ජනය කියන්නේ මනසකම මනෝද්වාරයකම අරමුණු අරමුණක් ජවන්සිත බවට හසුරුව කොමුණවන්ද භවංගයකයි ජවන්ත අතරේ පහළ වෙන ආවර්ජන සිද්ද තමයි මනෝද්වාර වර්ජන සිද්දේ ක්‍රියාපිටක්. කොහොමද සිද්දේ අවස්ථා ටික එකම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාචර ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි තුන්වෙනි හතරවෙනි, හතෙන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti හතර. ඒ ඔක්කොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට ඡයසික වශයෙන් පස්ස කියන්නේ අරමුණු ස්පර්ශ කරන ඡයසිකය. වේදනා කියන්නේ අරමුණු රස විඳ ගන්නා ඡයසිකය. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා ඡයසිකයක්. චේතනා කියන්නේ අරමුණේ චිත්තචෛතකම් හසුරුවන චෛතසිකයක්. ඒකෝත් ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන චෛතසිකයක්. මනසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන චෛතසිකයක්. විචාරකයෙන් අරමුණට නංවන චෛතසිකේ. විචාරකින අරමුණේ හසුරුවන චෛතසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටන චෛතසිකයක්. විහෙලි කියන්නේ උත්සාහවත් කරන ස්වභාවය ඇති චෛතසිකය. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන චෛතසිකය. ඡන්දය කියන්නේ ඒ අරමුණ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන චෛතසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැක වහන චෛතසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්සප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්ච කියන්නේ ඉතින් විචිරද ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. දික්ඛය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගන්නා ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට දේශය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. සියලු කියන්නේ ඡායසිකයන්ගේ චිතේ මැලිකම. හිද්ද කියන්නේ ඡායසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අට යන ස්ථිරව පිළිගන්න බැරිකම විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන සිත් අකුරේ සෝබන සිත් තුන තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව කුසල් අරමුණේ සිත පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. සිල් පාපයට ලැජ්ජා බව, ඔත්තප්ප පාපයට භය බව. අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය, අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය මෛත්‍රිය. සතර මධ්‍යස්ථතා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛතසිකයන් සමෝ පිහිටුවා ගන්න බව. කාය ලහතා චිත්ත ලහතා චෛතසිකයන්ගේ සැහැල්ලු බව, සිතේ සැහැල්ලු බව. කාය මුදුකා චිත්ත මුදුකා චෛතසිකයන්ගේ මුලක් බව සිතේ මුලක් බව. ඒ වගේම කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය චෛතසිකයන්ගේ සංසිඳීම සිතේ සංසිඳීම. ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චෛතසිකයන්ගේ නැමෙන සුළු බව සිතේ නැමෙන සුළු බව. කාය පාගුණ්‍යතා චිත්ත පාගුණ්‍යතා චෛතසිකයන්ගේ දක්ෂතාව චිත්තයේ දක්ෂතාව. කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛතසිකයන්ගේ ඍජු බව අවංක බව රාගිනේ සිතේ අවංක බව ඊළඟට පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා කියන්නේ ඇත්ත ඇති සැකයෙන් දක්න ආලෝකයක් කරුණා මුදිතා දුකටපත් වූවන් ගැන හිත ණය උණු වෙන ස්වභාවය දුකෙන් මුදවා ගැනීමේ ආකාරයෙන් පහළන චෛතසිකයක් මුදිතා අනුන්ගේ සම්ප්‍රඥ සතුට වෙන බව ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත කායික අකුසල් තුනෙන් වළකින බව. සම්මා ආජීව වැරදි ජීවිකාවෙන් වළකින බව. එතකොට මේ එතන සියලු 25යි අතන 14 අතන 13 සියල්ල 52යි. මෙන්න මේ කියන චේතනාචක ධර්මයන් තමයි විපස්සනාවට ගනු ලැබෙන්නේ. එතකොට දැන් විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහන්න වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. බොහෝසෙන් කරන්නේ හිත පැත්තේ ඉඳලා බලන හැටියට, කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අතපාක අඳ ඇස ඉස කඳ තේනවා. ඊට පස්සේ ශරීරයේ නොපෙනී ගිහිල්ලා එකක් සුදක් වාගේ දැකින් ලැබේවි. ඒ සුලක් වාගේ දකින්න ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදී මුල් කොට ඇති සත්‍යය. ඊට පස්සේ නිකම් මේ ඊටාම සියුම් සියුම් මధుර දැල් කොටු කොටු වාගේ මේ ශරීරයේ ආකාශ දහයෙන් වෙන් වෙච්ච රූප කලාප ගොඩ ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකයේ තාත් පැහැදිලි කළ බැලුවාම ඒ කොටු කොටු ආගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර සුද්ධාසක අතම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙනින් හදේ වස්තු රූපේ තෝරගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලනවා. සෝත වස්තුවට, ගාහන වස්තුවට, ජීව වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුව විහිදුවා ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකය විහිදුවලා එතන රූප කලාව බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තේනවනේ චිත්තජ සුද්ධාස්තකේ, උපජ සුද්ධාස්තකේ, ආහාරජ සුද්ධාස්තකේ ඔක්කොම බලන්න වෙන්නේ සුද්ධාස්තකේ. චිත්ත සමුත්ථාන සුද්ධාස්තකේ කියලා බලනවා. ඊළඟට සමුත්ථාන සුද්ධාස්තක බලනවා. කොහොම එක එක ඒ සමුත්ථාන අනුව රූප කලාපයෙන් කරගෙන බලනවා. ඒක ඉතින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා. බොහෝ පැහැදිලිව දකින්න පුළුවන් නිසා. ඉතින් මහන්සියක් නෑ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩොස්කෝපි ලැබුවට ආලෝකය දාලා බලන්නේ. ඒ වාගේ තමයි ඊට වඩා බොහෝම සේ දහස් වෙනින් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්. මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින් කියන්නේ ප්‍රඥා ආලෝකයකින්. මේක බොහොම නිවැරදි. අරක සමාස වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට ලෝක කලාප කියලා දැකලයි ඊට පස්සේ ආනපානෙ පළවෙනි ධ්‍යානෙ සම්මාදිනවා. ඒක ඇතුලේ චිත්තජාතික ඔක්කොම විපස්සනා කරනවා දකින්නවා. දෙවෙනි ධ්‍යාන සමාධන ඒකෙන් නැකලා ඒකේ චිත්තචෛතක විපස්සනා කරනවා තුන්වෙනි ධ්‍යාන සමාධන ඒකෙන් නැකලා ඒකේ චිත්තචෛතක විපස්සනා ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන හතර ඊළඟ ශරීර කොටාස ධ්‍යාන 32 ඊළඟ මෛත්‍රී ධ්‍යාන 528 ඊළඟට මේ අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා ඊළඟට බුද්ධ අනුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි ඊළඟට මරණානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුරෙන් නීල කසිනේ සමයදල ඒක එකක් එකක් ගන්න තියෙන චිත්තචාතික බහන. ඔහොම කසින 10න්ම එක එක කසිනයකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සමයදි සමයදී චිත්තචාතික බලනවා. ඕදී තස්ස සමාපත්තිලෝ බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතය යම්කිසි හිතින් කරපු කුසල් තියලා වෙන්නේ. දැන් අපි හිතමු ධ්‍යානෙද සමාධියෙන් ඉස්සර උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකනේ ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් යම් කුසල කර්ම තියෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් ප්‍රයත්න ඇති බලනවා. ඊට පස්සේ පංචාද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච ඇති චක්සුද්වාරික කුසල් සිත් තමා ජීවිතේ පහළ කරගත් අවස්ථාව මතක තියෙන යමෙනෙහි කරනවා. ඇහෙන් දැකලා කුසල් කරත ඇති. සම් කනින් ශබ්දහල කුසල් කරත ඇති. ගන්ධ සෝඳන ආග්‍රහණයෙන් කුසල් කරත ඇති. රස විඳිනින් කුසල් කරත ඇති. ශරීර ස්පර්ශය නිසා කුසල් කරත ඇති. ඔක්කොම දොරටු වාතයෙන් පංචාද්වාරික කුසල සිත් විවිධ එකක් එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වේසි බාලකොට අර වාගේ පංචද්වාර වාගේ සිතේ බලනවා චක්කු විඥාන සිතේ බලනවා සම්පත්‍චින සිතේ බලනවා සංකීර්ණ සිතේ වොත්තපන සිතේ ජවන් සිත ඔක්කොම බලනවා ඊළඟට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා අකුසල විතරකානුව ඊළඟට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතරක ඔක්කොම බලලා පංචද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා ඒවත් ආවර්ජනා කරන ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නවසාවන්දනා කරමින් එවන් චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා. මේ ආධ්‍යාත්මික චිත්තචෛතසික කොම දැක ගැනීමෙන් ඒවට ආධ්‍යාත්මික නාම රූප දැක්කා. ඊට පස්සේ බාහිර බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා. අනිත් සත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා. මේ අනිත් සත්‍යංග බලනකොට එක එක නඟ වෙනව බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ. සම්පූර්ණ මේ කරලා. ඊට පස්සේ තමයි ওই නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රත්‍ය පරිග්‍රහයට හැරෙනවා. ප්‍රත්‍ය පරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද්ද හටගත්තේ කොහොමද හටගත්තේ? ඉතින් ප්‍රතිසන්දිය දක්වා බලවාගෙන ගිහිල්ලා පූර්ව ජාතේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් විත්‍යාහු වෙනවා. මරණාසන ජවම් විත්‍යයට ප්‍රතිවේක්ෂය අපේ නිතර කියන අවිජ්ජාසන්න අවපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මෙන් මේ ප්‍රතිසන්දිගත ඇති තෙමී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධතාව ඇති කරගත්තා. එතකොට අතීතයේ අවිජ්ජා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ ගන්හා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ උපාදාන නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ කර්ම භවය නිසා වර්තමාන ප්‍රතිසන්දි ඔක්කොම චිත්තචෛතසික සම්පෙන්නණය කරලා බලනවා. ඊට පස්සේ වර්තමාන ප්‍රතිසන්දි චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ රූපස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් මේ රූපස්කන්ධේ විඥාණයට ප්‍රතිචේති බලනවා. විඥාණයෙන් නාම රූප කොට ප්‍රතිචේති බලන ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්ත ශාසය කියන්නේ හේතුඵල සම්බන්ධතාවද. බොහොම බොහොම මේ තීක්ෂණ රාගය පැහැදිලි මාර්ගයක්. කොහොම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර කියනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක්. ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපට්ඨාන කියලා එක හිතට අරමුණේ නැති බලනවා. පදස්ථාන කියන්නේ ඒකට ආසන්න හේතුව බලනවා. ඕදේ දෙකක් එකක් ගානේ මේ චක් ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන වාන රූප 28 බලනවා, ඡායිතික 51 බලනවා, සිත් වේලිය බලනවා. පටිසන්ධි සිතේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන භවංග සිතේ, සුති සිතේ, ආවර්ජන සිතේ වේති සිත්වල එකක් එකක් ගන්න ලක්ෂණ රස ප්‍රතිපත්තන පදර්ශන බලන්න ඕනේ. දැන් ඒ ඒ ටික කලයන් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ආ ඉතුරු නෑ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවානේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුළුනම් පස්සේ හරි බයක් ඇතිල ඔක්කොම ගෙයින් පිට වෙලා ඉතින් දැන් එයා හොයනවා එළිය දාන්න. එළියට දාන්න. හොයනකොට හොයනකොට ඉතින් සැන්දැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක මෙන්න හොුණා. දැන් ඉතින් කක්ක් නැහැ. අයි සැන්දැන් වල ඉන්නවා කියලා බයක් නැහැ ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළිය දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයෙකුට තියෙනවා සර්පයන් අල්ලන අජකට දන්න කියලා අග දෙබල මේ මේ බලයක් තියෙන දිග 100ක්. එක බෙල්ලට තියලා සද කරලා මන්දක් දාගෙන බෙල්ලට. ඒක ඇදගෙන යනවා. තාලපෑර දුවන්න බෑනේ කසුව නෑ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. සර්පයාට හානි කරන්නේ. ඉතින් මිදුලන් පස්සේ මිදුලන් පස්සේ ඉතින් බයක් නෑ. යාගෙන මිදුලන්. ඒ වගේ තමයි සමාව දක්වන්නේ ප්‍රාර්ථනා භාවනාවේ. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ රූප පච්චුපට්ඨාන පදස්ථාන තොක්කෝම දැක්කන් පස්සේ හරවන්නේ පිටලක්ෂණ විපස්සනා. දැන් තමයි සම්මර්ථන ඥානෙ. ඉතින් එහාට ඔයක මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන් කර ගැනීම ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ කියන සත්‍යාලීකාකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයන් පඨවි ධාතුව අනිච්චතෝ අනිච්චා පලෝකතෝ අනිච්චා චලතෝ අනිච්චා පබංගතෝ අනිච්චා අද්දෝතෝ අනිච්චා ඕම තේනවා විපරිණාම ධම්මතෝ අනිච්චා ආකාරයකතෝ අනිච්චා විභවතෝ අනිච්චා මරණ ධම්මසෝ අනිච්චා. ඒ වාගේ අනිච්ච ලක්ෂණ 10 අවුල වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත් ලක්ෂණ පහක් දැගෙන් එකක් ගන්න හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහා ක්‍රීඩාවක් වගේ. ඇයි කොහොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කරගෙන කියනවා වගේ එකක් එකක් ගන්න ඉතින් ලක්ෂණයට හරවන. අය ඉතින් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකට පත්වලා මුළු ජීවිතය කවදාකෝ නැලපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පංගහෝ සුඛඥාන මුපස්සාන උපේක්ඛාච නිකාන්තිත කියලා තියෙන කරුණ 10ක්. ওই 10න් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරා මුලා නොවේ ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනවා පිටලක්ෂණයට. ආ ඉතුරුක් කරන්නේ නැහැ. ඒක ධානයක්, ඒක මාර්ගයක් ඵලයක් කියලා නැවතෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පස්සේන්නේ. උද්‍යාවී ඥාන වෙලා. ඒ උද්‍යාවී කියන එකත් අර සමපලස් ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, මෙය 25 ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සන වැඩි කරන විපස්සන. ඒක බොහොම තීක්ෂණයි. බොහොම බොහොම සියුම් සූක්ෂප්තක. ඒ ක්‍රමයෙන් රූප කොටස ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා. නාම කොටස ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානයේ නිසිසේ සම්පූර්ණ නම් පස්සේ අයි කිසි පමාවක් නැහැ භාවිත උපස්ථාන. ආදීනව නිබ්බිදා මුංචිතුකාමික පරිසංකාන ප්‍රශ්නා සංකාරුපේක අවස්ථා ඔක්කොම සම්පූර්ණ වෙනවා ඒ සංකාරුපේක ඥානයට ආවම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා ඉතුරුක් නැති විපස්සනා කළ අවසానයි දැන් තියෙන එගොඩ මෙගොඩ තේන තත්වයට හිත සමිනී බවයි. ඉතින් ඔකේ කා කියන්නේ ඒකයි. දැන් අර සොයල සොයල සදාගත්තා දැකලා දැකලා ඒකේ අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් මේ සංස්කාරය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන දෙයක් නැති හිත එකපාරටම සමාධිමත් වෙනවා. ඒක අර ධානයෙන් ලැබෙන සමාධියට පුදුම සාන්ත සමාධියක් වෙනවා. බොහොම සාන්ත, බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කඳ නගරයට මහන්සිය යනවා. මුදුනට ගියාන් පස්සේ හැටි නිමිනම් පස්සේ හරිම සාන්ත බවක් දැනෙනා වගේ තමයි ඔය සත්‍යකම සංකාරුපේක්ෂා කියන සත්‍යයට ආහම. ඉතින් ඇතන් කෙනෙක් කොතෙන් දැවිලා හිතන හා දැන් හරි දැන් මාර්ගඵල හරි කියලා. ඔයක රැවටෙන තැන. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචර රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් මේ මේ සංකාරුපේක්ෂා මට්ටමට ආවන් පස්සේ යෝගාවචරය තියෙන ඉතින් නිතර නිතර නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යම් දවසක ඍතු සත්‍රාය, භෝජන සත්‍රාය, එවාගෙම සමාජ ධර්ම සමන සත්‍රාය, පුද්ගල සත්‍රාය යන්නේ කායත හිතට සංසිඳීමක් ඇති වෙන හැටි ප්‍රවැත්මකුත් එවාගෙම ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග කියන මේ ධර්ම ශක්තිය බලගත් බවට පත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් පිළි තිබුණා නම් අන්න ඒ සංකාරුපේක්ෂා ඥාණයෙන් නැගිටලා සත්‍යං ලෝමික ඥානයේ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියෙන් ප්‍රතිකරම ඉස්සෙල්ලා මනෝද්වාරා වාදන සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. විපස්සනා නෙමෙයි. ඊළාට පරිකාරම උපචාරං ලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් තනිකව විපස්සනා කරනවා. ඒකට කියනවා දැන් අපි හිතමු අනිත්‍ය වශයෙන් නම් මෙනෙහිුනේ අනිත්‍ය වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂය කියන දොරටුව කියන එකයි අදහස. ඊළඟට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින්න තියෙන නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇති වෙනවා මාර්ග කිච්චේ. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂය පිළිසිඳ ආબોධ කළා වෙනවා. සමුදය සත්‍යයේ ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍යය වැඩුවා වෙනවා. ඊළඟට ඵල සිත් දෙකක් පහළ වෙනවා. මාර්ග සිත නිරුද්ධ වෙනකොට ඵල සිත් දෙකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙනම. මාර්ගයෙන් ලක් නිවනම අරමුණු කරගෙන ඵල සිත් දෙක පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවද. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහෙච්ච නිසා අනිමිත් විමෝක්ෂ මුඛ එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත් විමෝක්ෂ කියලා. අනිමිත් විමෝක්ෂ යම් කිසි කෙනෙකුට අර පරිකාර උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටහුණා නම් ඒකට කියනවා අප්පනිහිත විමෝක්ෂ මුඛ එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අපනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටෙන්නේ අපනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට පරිකාර උපචාර අනුලෝම කියන සිත් තුනට වැටුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ නොක. මේ මාර්ගයයි ඵලයයි නිවන තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. ඒක නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩියෙන් තියෙනවා. අප්පනිහිත වාසයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩියෙන් වැඩිලා තියෙනවා. ශුන්‍යති මොක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩියෙන් වැඩිලා තියෙනවා. එනිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාව අනුවයි ওই අවස්ථා තුන සම්මුඛ වෙන්නේ. කාගේවත් නියමෙන්නේ නෙමෙයි. එතකොට මෙන්න මේ කියන විදිහට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙම භවංගෙන් නැගිටලාවිලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යවේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීථියේ ගිහින් අය භාගතලා අයමත් ඒ වීථිය අයමත් ඒ වීථිය කියලා මාර්ගය ආවර්ජන කරන වීථිසිත තේලි තේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීථිසිත තේලි තේලි යනවා. ඊළඟට සමාත අරමුණු නිර්වාණයේ අසවල් ලක්ෂණ නිර්වාණය අරමුණු නා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ප්‍රත්‍යක්ෂ ඥාන වීථි තේලි තේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීනව කෙලෙස් ආවර්ජනා කරන ඥාන වීතිපේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තම කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතිපේලි පහළ වෙනවා. ඕම් ප්‍රත්‍යේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතියෙන් කවුරුත් සාහිතක දෙන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා. ඒ අසවල් මාර්ගයේ පාළේටපත් උනේ කියලා. ඉතින් තවත් දුරට මේ ප්‍රාර්ථනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යමයේ ඥාණයෙන් පටන් ගන්නවා. පිටලක්ෂණය. පිටලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ඉදහාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභෝ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභෝ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිතට පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනස මුලින් ලැබෙන ගෝත්‍ර භූ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන. ඒ නමින් කියෙන්නේ. මොකද ගෝත්‍ර භූ දැන් නැහැ. කුල්පුජන ගෝත්‍ර ඉක්මවා ගිය නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වේටි වර්ධනය කරලා මාර්ග ප්‍රාතිගමනයේ දක්වා යන්නේ. ඉතින් දැන් කාල වේලාව ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නායනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.